සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රාන්ත දාස් දේශනාවේ පහදා වදාළ ගාථා පාඨයක් කියුනේ සුදුසු අවස්ථාවන්හිදී ධර්ම සාකච්ඡා කිරීම මෙලව සුභසිත පරලෝ සුගතිය ශාන්ත නිවන පිණිස හේතු වෙන මහා මංගල ධර්මය මාසයකට වරක් බැගින් පැවැත්වෙන සද්ධර්ම වර්ෂාව නැමැති මේ ධර්ම සාකච්ඡා වාරයේ බොහෝසෙන් පාත්වනු ලබනවා සම්බුද්ධ ශාසනයේ සාර ධර්මයන් අරමුණු කරගෙන. ඒ සාර ධර්මයන් අතරත විශේෂ තැනක් ගන්නවා සමත භාවනා විපස්සනා භාවනා. අදාපට උදාපත් වෙන්නේ වප්පුර පසළොස්වක් පොහොව දවසේ. මේ දවස් සම්බුද්ධ ශාසනයේ බොහෝම වැදගත් සාරාණීය සිහි කටයුතු පූජනීය දවසක්. බුද්ධ ශාසනයකදී සසුන් පිළිවෙත් පුරන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට වස්සාන කාලයේහි උසස් ප්‍රතිපත්ති පිරීමට සරුවක්යන් වහන්සේ උගන්වලා තියෙනවා. එයිනුත් පෙරවස් සමාදන් වෙන භික්ෂූන් වහන්සේලා අසලපෝයගේ පෑළවිය දවසේදී පෙරවස් සමාදන්ව බොහෝ සෙයින් අරිහත්ත්වයටපත් වෙලා විසුද්ධි පවාරණය කරනු ලබන්නේ මේ වප්පුර පසළොස්වක පොහොය දවසේ. එයින් විශේෂත්වයක් මේ පොය දවසටපත් වෙනවා. තවත් ඊටාම සාරාණීය කාරණේ තමයි සීලම සරුවක්ඥන් වහන්සේලා ලෝතුරා බුදු බාටපත් වී සත්තිනි වසරේදී තවතිසා භවනයේ වස්සෙලඹි තුන් මාසයක් මුළුල්ලෙහි මාතෘ දිව්‍ය රාජානන් ඉදිරිපිට තබාගෙන දසදහසන් ලෝක ධාතු වලින් කැමිනි දෙවියන් බ්‍රහ්මයන් අතරත ගාම්භීර අභිධර්ම දේශනේ පවත්වලා නිමවා මනුලොවට වැඩම කරනු ලබන්නේ හරියට වත්පොර පසළොස්වක් බොහෝ දාසක. අපේ සරුවක්ඥන් වහන්සේද සත්‍ය නිවසරේ අසලපොර පසළොස්වක් බොහෝ දවසේදී සවැත් නුවර සමීපයේහි පිහිටි ගන්නබ්බ රුක්ෂ මූලයේදී යමා මහ පෙළ අරපාමින් 20 කෝටියක් දෙනා නිවන් පමුණුවා තවතිසා භවනට වැඩම කරවා සක්දේව රජතුමාණන්ගේ ආරාධනයෙන් පාණ්ඩු කම්බල ශෛලාසනයේ වැඩඉඳ තුන් මාසයක් පුරා නොකොඩවා පැවැත්තු ගාම්භීර අභිධර්ම දේශනාවේදී 80 කෝටියක් දෙවියන් ධර්මයන් මඟපද නිවන් පිහිටු වෙලා හරියට වස්පුර පසළොස්වක් බොහෝ දාසක ඒ දෙවියන් ධර්මයන් පිරිවරාගෙන මනුලොවට වැඩම කරවන්නට යෙදුනේ සංකස්ස පුරනුවර ප්‍රදේශයේදී එහිදී විශේෂත්වයක් වූයේ ලෝක විවරණ ප්‍රාතිහාරයක් පාලා යසෝ දහමින් තිස් කෝටියක් ජනතාව මඟඵල නිවන් සුවයට පමුණවා වදාලා. තවත් කාරණයක් තමයි මතු බුදු යන්නේ මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ සංකස්ස පුරනුවර ප්‍රදේශයේ ප්‍රදේශාධිපති කෙනෙක්ව ඉඳ සිරිවර්ධන නමින් සිට බුදු ශාසනයේ පැවිදි වී බුදු වෙන බවට අවසන් වශයෙන් නියත විවරණා ශීලවන්ත යෙදුනේ හාකියට වක්කුරු පසළොස්වක් බොහෝ දවසක. මේ ආදී හේතු කරුණු රාශියකින් තවත් පිටින් කියනවා නම් මේ දවස්ෙදී හරියටම සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස තුන් මාසයේ ඇතුළත අභිධර්ම දේශනාව ධාරණය කරගෙන අරහත්ත්වයට පත් වේවදාලේ හරියට උම දවසේමයි මේ විදිහට ආචාරී සුදු වීම වලින් පූජනීයත්වයට පත්ව මේ උපෝසත දවසේදී අපි සෑම දෙනාම එක්සෙත්ව සමාධිගතව අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමු. මේන් ජනිත වන කුසල සම්භාර ධර්මයේ අපි සෑම දිනාටම ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන අනුපිළිවෙලින් ගිහිල්ලා ප්‍රාර්ථනීය බෝධි ඥානයෙන් ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව ලබන පිණිස හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාවට සූදානම් වෙමු. අපි ආරාධනා කරනවා තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන මැනවිතී. සද්ධර්ම වර්ෂා වැඩසටහනින් අදත් අපි සූදානම් වන්නේ භාවනා පිළිබඳව සාකච්ඡා කරන්නයි. අද උපසමානුස්සති භාවනා පිළිබඳවයි අපේ අවධානය යොමු වන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ උපසමානුස්සති භාවනාව ආරම්භ කරන්නේ කෙසේද කියා මුලින්ම අපට පැහැදිලි කර දෙන්න. සමසත්‍යදේශ කර්මස්ථාන භාවනා අතරින් අනුස්සති භාවනා 10ට ඇතුළත් වෙන සත්වෙනි උපසමානුස්සති භාවනා ගැන ප්‍රශ්නයක් තියෙනවා. උපසමානුස්සති කියන මේ භාවනාව හඳුන්වනු ලබන්නේ නිර්වාණේ ගුණ මෙනෙහි කිරීමේ භාවනාවක්. නිර්වාණය කියන සාන්ත වූ ධර්මයේ පිළිබඳව අප්‍රමාණ ගුණ තියෙනවා. ඒ කියන්නේ යම් තාක් සංස්කාර ධර්ම තියෙනවා නම් ඒ සීලම සංස්කාර ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ වූ ගුණ සම්භාරයක් මේ නිර්වාණ ධාතුවේ තියෙනවා. ඒ උපසම කියන මේ වචනයේ නියම තේරුම සංසිඳීම කියන එකයි. විශේෂ සංසිඳීම කියන එකයි. සාමාන්‍ය සංසිඳීමක් නෙමෙයි විශේෂ සංසිඳීමක්. අතිශය සංසිඳීමක් උපසම කියන මේ වචනේ තියෙනවා. සම කියන මේ ධාතුවෙන් හැදුනේ සංසිඳවීම. ඒ සංසිඳීමේ මාර්ගය උප කියන උපසර්ගයෙන් විශේෂත්වයට පැමිණෙවුවා. විශේෂ සංසිඳීම නම් මේ ජාති ජරා මරණ ආදී වූ සියලුම සංස්කාරයන්ගෙන් අතමිදුනා වූ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ති නිවන් සෝය ගැන මේ උපසම කියලා කියයි. ඒ මේ උපසම සංඛ්‍යාත සාන්ත නිවන පිළිබඳව පුනපුනා මෙනෙහි කිරීම වශයෙන් වඩන භාවනාවට කියන උපසමානුස්සති භාවනා කියලා. මේක විශේෂයෙන්ම මාර්ගඵලාවේ උතුමන්ද පහසු භාවනාවක්. සත්‍රාය වෙන භාවනාවක්. එසේ නමුත් මඟඵල නිවන් සුවපතා සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ ගිහි පැවිදි සෑම බෞද්ධයෙකුට මේ භාවනාව කිරීමට අවසර දී තියෙනවා. මේ භාවනාව කරනු ලබන්නේ විශේෂයෙන්ම චිත්ත සමාධිය වඩලා නොලගුව මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසයි. එනිසා මේ උපසමානුස්සති භාවනාව ගැන අපි සියලුම දෙනා තේරුම් අරගෙන ඒ අනුව යම්කිසි කුහුණුවක් ලබා ගැනීමට අපේක්ෂා කරමු. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙන්නේ අවසරයි උපසමානුස්සති භාවනාව වඩන්නේ කෙසේද? පෙරවන් සරණයි විශේෂයෙන් සෑම භාවනාවක් කිරීමටම තියෙනවා මූලික වැඩපිළිවෙලක් ඒකට කියන පූර්වාකෘතිය කියලා. අපි ආහාර ගන්න ගියත් ඒකටත් මුලින් තියෙන ක්‍රියාකාරී මේ පූර්වාකෘතියක්. ඒ කියන්නේ ඊට සුදුසු පරිදිෙන් අතපා දෝවණය කරගෙන ඊයන අතපය මූණකට දෝවණය කරගෙන පිරිසුදු වෙලා එවාගේම ආසනයක වාඩි වෙලා භාජන පිරිසුදු කරගෙන ඇද ආදී පිරිසුදු කරගෙන අත දෝවණය කරගෙන ඒක ඇත්ත වශයෙන්ම බුද්ධ ශාසනයේ හැටියට ප්‍රතිවේක්ෂාවක් නුවණින් කල්පනා කරගෙන මේ ආහාරය වැළඳීමට සුදුසු පරිද්දෙන් සකස් වෙනවා එසේ ගන්න ආහාරයේ ශරීරයට බොහොම හිතකර වෙනවා සත්‍රාය වෙනවා සුදුසු වෙනවා එවාගේම ශරීරයේ පෝෂණයට උපකාරී වෙනවා ඒ වාගේ භාවනාවක් වැඩිීමේදී ඒකට මුලින් කියනවා පූර්වා කෘත්‍යයක් පළමුවෙන්ම තමා තමන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නට ඕනේ දැන් පහසු වෙනවා නම් එහෙමයි අත්පා මූණකට දෝහණය කරගෙන තමන්ගේ ශරීරය සිසිල් කර ගන්නට ඕනේ ඊළඟට සුදුසු ආසනයක වාඩි වෙන්නට ඕන. සීලය ආවර්ජනා කරලා සීලය පිරිසිදු කරගන්නට ඕන. ඊළඟට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරලා බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට ජීවිතය පූජා කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන් වහන්සේට ජීවිතය පූජා කරන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රිය මෙනෙහි කරන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශාරීරික අසුබය මෙනෙහි කරන්නට ඕනේ. සුළු වේලාවක් මරණානුස්සතිය මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට තමන් යන මේ භාවනාව ගැන අදිෂ්ඨානයක් ත්‍යාගන්න ඕනේ. මා මෙතෙක් මේ කරන භාවනාව මට මාර්ගඵල නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා කියන මේ අදිෂ්ඨානයේ තබාගෙන ඊළඟට තමන් භාවනාවට සූදානම් වෙන්නට ඕනේ. මේ භාවනාවට සූදානම් වීමේදී අතීතය ගැන සිතන සිතිවිලි සම්පූර්ණයෙන් නවත්වා ගන්නට ඕනේ. අනාගතයේ හිතන්න තියෙන දේවල් ගැන හිත නවත්වා ගන්නට ඕනේ. ඒ වගේම තමන් ඉන්න තැනට එහයින් ඈත් දේවල් ගැන කල්පනා කිරීමෙන් වළකින්නට ඕනේ. තමන් කළ නොකළ දේවල් ගැන හිතන්නේ නැතුව හිත පිරිසිදුවෙන් තබා ගන්නට ඕනේ. යම් කිසි විදියකින් පසුතැවෙන දෙයක් හිතට මන මතක් වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරලා ඒ අනිච්ච දුක්ඛ අනාත්මයට හරවලා හිත පිරිසිදු කරගෙන මේ භාවනාවට සූදානම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මාගේ මේ භාවනාව නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන්ගත් නිවන් මාගයි ඒ නිවන් මාර්ගට යන මේ මගේ සිත මේ මොහොතේදී නීවරණයන්ගෙන් තොර වී ඒක පිරිසුදු සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන් අවදි කරගෙන මට මේ භාවනා කරගන්න ශක්තියක් ලැබේවා කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. මේ විදිහට මූලික වශයෙන් භාවනාවට මේ සූදානම් වෙලා ඊළඟට තියෙන්නේ නිර්වාණ ධාතුවේහි ගුණ මෙනෙහි කරන්නට ඕනේ. නිර්වාණ ධාතුවේ ගුණ අනන්තයි අපරිමාණයි. ඒකට බොහෝ වචන තියෙනවා. එයින් තමාට වැටහෙන වැටහෙන ගුණස්කන්ධ මෙනෙහි කරමින් නිර්වාණේ ගුණ ආනිසංස මෙනෙහි කරන්නට ඕනේ. නිර්වාණයෙන් මෙපිට තියෙන දිව්‍ය මානුෂ්‍ය බ්‍රහ්මාදී සැප සම්පත් ගැන ඒවැය තියෙන අනිච්චත්වයේ දුක්ඛ අනාත්ම අසුබ තත්වයේ මෙනෙහි කරමින් ඒ ලෞකික දේවල් ගැන තියෙන හිත දුවන අපේක්ෂාව ඉතේ නවත්වා ගන්නට ඕනේ. එවාගේම නිර්වාණය ලැබුවා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ సంతාන තුල පවත්නා වූ උපසම ගුණයක් මෙනෙහි කරන්නට ඕනේ. ඒවා හිතේ දරාගෙන ඊළඟට ඉතින් තමා සංසුන් මනසින් යුතුව ඇස් දෙක භාගිත පියාගෙන නැත්නම් සම්පූර්ණයෙන් පියාගෙන වට පිට බැලීමෙන් තොරවි ඇඟිල්ලක් අතක් පයක් කිසිම යසිපිල්ලක්වත් නොසොල්වා මේ භාවනාවට හිත තැම්පත් කරගන්නට ඕනේ. තැම්පත් කරගෙන භාවනා වඩනකොට පළමුවෙන්ම සමාහිතනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ රාගක්ෂය කියන්නේ සිතේ ඇලීම දුරු කරන ලද්දා වූ සාන්ත නිවන ආબોධ කළා. ඒ සරාගක්ෂේ නම් වූ සාන්ත නිවන බොහොම සාන්තයි ප්‍රණීතයි අහෝ සාදු සාදු කියලා ඒ රාගක්ඛේ රාගක්ඛේ රාගක්ඛේ කියන වචන කීතරයක් හිතන්නට ඕනේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පුරුදු කරන ලද මේ මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමෙන් දෝසක්ඛේ කියන සාන්ත නිවනටපත් වුණා. සිතේ මහා ගින්නක් වශයෙන් පවත්නා වූ මේ දේශයේ ශේකලා වූ නිර්වාණය ශාන්තයි ශාන්තයි ප්‍රණීතයි ප්‍රණීතයි කියන එක නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා ආબોධ කළ මේ මෝහක්ඛය කියන ශාන්ත නිවන සියලු මෝහයේ මේ අවිද්‍යාන්ධකාරයේ නැසූ බැවින් ශාන්තයි ප්‍රණීතයි කියලා ඒක නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. මේ ක්‍රමයට ඒ තියෙන ಗುಣ එකක් එකක් ගන්න තමන් දන්න දන්න දේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිතේ ප්‍රසාදය වැඩි දියුණු කරගන්නට ඕනේ. ඔය අතර යම් කිසි ගුණයකදී වඩාත්ම හිත පැහැදෙනවා නම් හිත ප්‍රියමනාප වෙනවා නම් ඒ ගුණේ පමණක් ගන්නට ඕනේ. ඒ ගුණය අරගෙන අපි හිතමු රාගක්ෂය කියන වචනේ තමාට වඩාත්ම පැහැදිලි වුණා නම් ඒ වචනේම නැවත නැවත සියවර දහස්වර දසදහස්වර ඉතින් මෙනෙහි කරන්නට ඕන ඉක්මන් නොවි ප්‍රමාණ නොවි වටපිට හිත නොයවා හිත විසිරෙන්නේ නැතුව මෙනෙහි කරන්නට ඕන. එසේ මෙනෙහි කිරීමේදී තමයි මේ උපසමානුසති භාවනාවෙන් අර උපචාර සමාධි කියන මේ ලෞකික සමාධිය ලැබෙන්නේ. ඒ කාර්පණා බවට ධ්‍යාන බවට යන්නේ නැහැ. ජම්රු ධර්මයක්, පරමාර්ථ ධර්මයක් නිසා. මෙන්න මේ විදිහටයි උපසමානෝසති භාවනා වඩන්ට පුරාණාචාර්යයන් වහන්සේලා අපට උපදෙස් දීලා තියෙන්නේ. එනිසා ඒ සම්බන්ධව තවත් දුරට කරුණු අවශ්‍ය නම් තෝරා ගනිමු. ස්වාමින් වහන්සේ උපසමානුස්සති භාවනා වැඩිීමේ ආනිසංශ මොනවද? සෑම භාවනාවකම තියෙන ආනිසංශ විශේෂයක්. ආනිසංශ ආනිසංශ කියලා කියන එකේ තේරුම එයින් ලැබෙන ප්‍රතිඵලයි. දැන් මේ උපසමානුස්සතිය වැඩිමින් විශේෂයෙන්ම චිත්ත සමාධිය වශයෙන් උපචාර සමාධිය ලැබෙනවා. උපචාර සමාධිය කියන එක නැවත නැවත අපි මතක් කරන්නට වටිනවා. උපචාර සමාධිය කියන්නේ නීවරණ පහ සම්පූර්ණ යටපත් වෙලා ධානාංග පහක් හිතේ ශක්තිමත් වෙලා කාමාවචර ජවන් සිත් වල පහළවන ඒකාග්‍රතාවයයි. දැන් ওই රූප ධාන අරූප ධාන වැනි ධාන සමාපත්තිවලදී තියෙන්නේ එකම ජවන් තේලයක් දිගට යන එකයි. නමුත් මෙතින් මේ ජවන්සේ සතෙන් සතර සතෙන් සතර හිත භවංගයට වැටි වැටි තමයි යන්නේ. ඒක ලෞකික වශයෙන් තියෙන කාමාවචර සිතේ උසස්ම සමාධියක්. ඒ සමාධිය ධානයට ආසන්න බැවින් ඒක උපචාර සමාධියක්. මේ උපචාර සමාධියේ තෙක්මී අපසමානුස්සතිය පුහුණු කළා වූ අයට එහි ආනිසංස රාශියක් දිනපතා ලැබෙනවා. ඒ කියන්නේ මේ භාවනා වඩන්නගේත අතිශයින්ම ශාන්ත වෙනවා ප්‍රණීත වෙනවා. ඒ හේතුවෙන් සැපසේ නිින්ද යනවා. සැපසේ අවදි වෙනවා. බොහෝ දෙනාට සැප නිින්ද අඩුයි. ඒ සැප නිින්ද අඩු වුණාට මේ භාවනා වඩනවා නම් ඒ සැප නිින්ද හොඳට ලැබෙනවා. එවාගේම නිින්දෙන් බොහෝම සුවසේ අවදි වෙනවා. කිසි වේදනාවක් නැතුව අපහසුතාවක් නැතුව ඉඳාගෙන ඉඳීමේදී හා මෙහා ශරීරයේ පෙරලෙන්නේ නැතුව තඹු අතපය ඒ විදිහටම තබාගෙන සැප නිින්දකින් නිදාගෙන සැපසේ අවදි වීමට වාසනාවන්ත වෙනවා. එවාගෙම ඉරියව් පැවතුම් සාන්ත වෙනවා. සිතේ පැවතුම් බොහොම සාන්ත වෙනවා. වගේම තමාගේ సంతානෙහි හිරියොත්ප්ප ගුණ හොඳට පිළිතෙන බැවින් බොහෝම පිරිසිදු සීලය වැඩිනවා සීලය ආරක්ෂා වෙනවා කිසිම පාපයක් කරන්න හිතෙන්නේ නැහැ මේ උපසමානුස්සතියේ තියෙන වටිනාකම නිසා උපසමානුස්සතියේ වඩන්ට වඩන්ට දෙවියන්ට ප්‍රියමනාප වෙනවා මිනිස්යන්ට ප්‍රියමනාප වෙනවා ඒ වගේම තමන්ගේ సంతානෙහි අර ආශ්‍රය කරන හැම දෙනා කෙරෙහි ශාන්ත ගතියක් පවක්නා බැවින් හැමෝගෙම ගෞරවණීය භාවයට සම්භාවනීයත්වයට පත් වෙනවා. ඒකේම මෙලොව වශයෙන් ඒ ආනිසංස ලැබෙන අතර පරලොව වශයෙන් මෙලොව අරිහත්ත්වයටපත් නුනාන නැවත උපනුපන්තන බොහෝම ශාන්ත වූ කෙනෙක් බවට පත් වෙනවා. නිවන පිරිසම කුසල් කරන්නෙක් බවට පත් වෙනවා. නිවන් පිණිසම කතා කරන්නෙක් බවට පත් වෙනවා. එතුමාගේ කතාව, ඉරියව්ව, පැවතුම හැම දෙයක්ම කරා නිවන සඳහා. එනිසා නිවන් අරමුණු කරගෙන කුසාදස්පත් කරගන්න භවයක් භවයක් වාසා හේතු වාසනා වෙනවා. නිවන් පිණිස කුසල් පාරමී පුරා ගන්න තැනැත්තා පිටසක්වලක උපදින්නේම නැහැ. සතරාපාට වැටෙන්නේම නැහැ. මනෝලෝපන ත්‍රි හේතු උත්පත්තියක් වාසනාවන්ත ඉදීමක් ලබනවා. ලෝතුරා බුද්ධ ශාසනයක් පවතිනවා නම් ලෝතුරා බුදුවරයන් වහන්සේලා තමන් වෙත වැඩම කරනවා. එවැගේම මිසදුඩු කුලයක උපනත් මිසදුඩු ගන්නේ නැහැ. හැමදාම සම්මාදිට්ඨික උපදින්න වාසනාව වෙනවා. මේ නිසා මේ උපසමානුස්සතිය කියන භාවනාව අනේකානේ සංසගෙන දෙන බැවින් මේ පැවිදි සෑම දෙනා විසින් වැඩි වැඩියෙන් මේ සඳහා කුසල ඡන්දයෙන් යෙදෙන්න වටිනවා. ස්වාමින් වහන්සේ උපසමානුස්සති භාවනාව කිනම් චරිතයට ගැළපේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරිද්දෙන් සෑම භාවනාවක්ම චරිතානුකූල වන්න සිල්පක් තියෙනවා. චරිත චරිත කියලා කියන්නේ සසරදී පුරුදු. සසරදී කළ පුරුදු මේ ජීවිතයට බලපානවා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, විතරක චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත කියලා සංස්ත හයකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. තවත් බොහෝ ප්‍රභේද මේකේ තිබුණත් ප්‍රධාන වශයෙන් මේ චරිත හයකට බෙදෙනවා. ඔය චරිත හයට අනුව සමත භාවනාව විශේෂත්වයෙන් වෙන් කරලා තියෙනවා. රාග චරිතයට භාවනා කර්මස්ථාන 11ක් දේශනා කරලා තියෙනවා. දස ආසුභයයි කායගත සත්‍යය කියන භාවනාව. ඊළඟට දෝෂ චරිතයට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතර සහ වර්ණ කෂණ හතර දේශනා කරලා තියෙනවා. මෝහ චරිතයටයි විතර්ක චරිතයට දෙන්නටම ආනාපාන සති සුදුසු බව දේශනා කරලා තියෙනවා. සද්ධා චරිතයට විශේෂයෙන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියන මේ අනුස්සති භාවනා හයක් දේශනා කරලා තියෙනවා. ඊළඟට බුද්ධ චරිතයට විශේෂ භාවනා හතරක් තියෙනවා. ඒ කියන්නේ මරණ මේ මරණානුස්සති භාවනාව ආහාරේ පටික්කුල සංඥා භාවනාව ධාතු මනසිකාර භාවනාව සහ උපසමානුස්සති භාවනාව මේක බුද්ධ චරිතයන්ට දේශනා කළ එකක්. විශේෂයෙන් මේ උපසමානුස්සති භාවනා බුද්ධ චරිතයට ගෝචරයි. නමුත් මේ සම්බන්ධව හැම දිනාටම වැඩිම ප්‍රතික්ෂේප කළනේ ඕනම කෙනෙකුට වඩන්නට පුළුවන් ඉතේ බලවත් ඡන්දේ හා ගුරු උපදේශය ඇතිනම් විශේෂයෙන් හැම භාවනාවකම ගුරු උපදේශ ඕනේ ඒ සාමියක චරිත වශයෙන් බුද්ධ චරිතයට විශේෂයි ඒ නිසා මේ බුද්ධ චරිතයාගේ సంతානයේ අර නුවණ ගැඹුරු බැවින් මේ ගැඹුරු ධර්මයක් වෙන උපසම කියන නිර්වාණය අරමුණු කරගෙන භාවනා වැඩිම පහසු වෙනවා එසේ නමුත් අනිකුත් චරිතලාභීන්ට මේ භාවනාව කරන්න සුදුසුයි කියන එක මේ විසුද්ධි මාර්ග අර්ථ කතාවේ හඳුන්වලා තියෙනවා. කොයි භාවනාවක් වුණත් වඩලා දවස් 3ක් හෝ දවස් 7-8ක් හෝ වඩලා බලන්නට ඕනේ තමන්ගේ සිත සමාධි වෙන්නේ කොයි භාවනාවෙන්ද කියලා. දැන් ඈත කාලේ නම් අනුන්ගේ සිත බලලා ඒ චරිතයට අනුව කමඨහන් දෙන ගුරුවරු වැඩ හිටියා. මහ රහතන් වහන්සේලා වැනි උත්තමයෝ අද කාලේම සොයා ගන්න අපහසු බැවින් ගුරු උපදේශය ඉගෙනගෙන ඒ අනුව දවස් 3 දවස් 6 දවස් 9 ඒ වාගේ එක භාවනාවක් කලක් වඩලා පුරුදු කරලා බලන්න ඕනේ. එසේ බැලීමේදී තමන්ගේ සිත යම් භාවනාවකින් නම් සමාධිගත වෙන්නේ යම් භාවනාවකින් නම් මේ නීවරණ යටපත් වෙන්නේ චිත සමාධිගතව දියුණු වෙන්නේ ඒ භාවනාව තෝරා ගන්න කියලා මේ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලා උපදෙස් දෙනවා විශේෂයෙන් විසුද්ධි මාර්ගයෙන් හඳුන්වනවා භාවනා සම්බන්ධ සීල විස්තර පැහැදිලි කරන එකම ග්‍රන්ථය විසුද්ධි මාර්ගයයි ඒ විසුද්ධි මාර්ගය කියන එක බොහොම වටිනා ග්‍රන්ථයක් ඒක සමහරව ප්‍රතික්ෂේප කළාට ඒක මුළු තුන් පිටකයේම සාධාරණ අර්ථ කතාවක් ඇටියටයි අර්ථ කතාවන්හි හැඳින්වෙන්නේ එනිසා මේ උපදේශය අපි අනුගමනය කරලා බලන්නට ඕනේ, අත්හදා බලන්නට ඕනේ. මේ භාවනා වඩලා බලන්නට ඕනේ චිත්ත සමාධිය ලැබෙනවද නැද්ද කියලා. තවත් කාරණයක් තමයි ආනාපාන සතිය වැනි සරල භාවනාවකින් චිත්ත සමාධිය වැඩුව කෙනෙකු ඒ චිත්ත සමාධිය වඩලා නීවරණ යටපත් කරලා රූප ධාන හතරක් හෝ ඉපදෙවුවා නම් ඔබට වඩන්න බැරි භාවනාවක් නැහැ. සෑම භාවනාවක් වඩන්න ඔබගේ සිත සමර්ථ වෙනවා. කසින 10ක් වඩන්න පුළුවන්. ඒ වගේම අසුබ 10ක් වඩන්න පුළුවන්. බ්‍රහ්ම විහාර ධානයක් වඩන්න පුළුවන්. අරූප ධානයක් වඩන්න පුළුවන්. මක්නිසාද? නීවරණයන්ගෙන් වෙන බාධාවා සියල්ල ජයගනින්න නිසා. ඔය නීවරණ පහ තමයි ධාන වඩන්න තියෙන ලොකුම බාධාව. එයිනොත් ඔය කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක බරපතලයි. ඒ ඔක්කොම යටපත් කරගත්ත නිසා ආනාපාන සති භාවනාවනේ සරණ භාවනාවකින් යටපත් කරගත්ත නිසා මේ කියන ගැඹුරු භාවනාවක් ඕනම චරිතලාභී කෙනෙකුට වඩන්නට පුළුවන්. ඒ නිසා මුලින් අපි මේක අත්හදා බලන්නට, ප්‍රගුණ කරලා බලන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඒ නිසා අපි කරුණාවෙන් අතක් කරනවා අසවල් චරිතයට මේ භාවනාව සත්‍යය වුණාට හැම දිනා විසින්ම වඩලා බලන්න අපේ කියලා. කවර කෙනෙක් හරි එක තත්පරයක් හරි භාවනාවක් වැඩුවොත් ඒකේ ආනිසංස ලැබෙනවා ලැබෙනවාමයි. එනිසා මේ චරිත වශයෙන් බුද්ධ චරිතයට හිමි වූ උපසමානුස්සති භාවනාව සද්ධා චරිතයටත් වඩන්න පුළුවන්. සාග චරිතයටත් වඩන්න පුළුවන්. ශේෂ චරිතයටත් වඩන්න පුළුවන්. මොහ චරිතයටත් වඩන්න පුළුවන්. එවැගේම බුද්ධ චරිතයට විශේෂයෙන් වඩන්න පුළුවන්. හැබැයි විශේෂත්වය කියන්නේ ජීවිතයේ තියෙන ගුරුවරයෙකුගෙන් ඒ කියන්නේ හොඳට ධර්මයේ ගැන ආબોධයක් ඇති භාවනා ගැන කළ කුරුද්දක් ඇති එසදා ඥාන සම්පන්න ගුරුතුමන් වහන්සේ කෙනෙකුගේ උපදේශයම ඕනේ. තමන්ගේ පෞද්ගලික මේ හැඳිනීම් කියන්නේ පෞද්ගලික වැටහීම් මේකයි කියලා කියනවා නෙමෙයි ධර්මයට අනුව බුද්ධ ධර්මයට අනුවම ගුරු උපදේශ දෙන උතුමන්ගේ උපදේශයක් ලැබෙන්න ඕනේ. එසේ ලබාගෙන මේ භාවනා වැඩීමෙන් ඕනෑම චරිතලාභියෙකුට මේ භාවනාවේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවනි කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ උපසමානුස්සති භාවනාවෙන් ලැබෙන සමාධිය කවරේද? සමාධියේ සමාධිය කියන මේ වචනේ අපි තේරුම් ගන්න ඕනේ. සමාධිය කියලා කියන්නේ සමු උපසමයේ කියන ධාතුවෙන් ඇතිවෙච්ච වචනයක්. ඒ කියන්නේ සංසිඳවීමක් ඇති කරන අර්ථය තමයි මේ සමාධි සමාධි කියලා කියන්නේ. ඊළඟට සං పూర్ව ධා ධාරණී කියන ධාතුවෙන් මේක හැදෙනවා. සං උපසර්ග పూర్ව ධා ධාරණී දැරීම. එතකොට අපේ සිතේ නිතර හිත විසිරීම ඇති කරන එවැගේම විසි කුම කුසීතකමට පමුණුවන ඔය නීවරණ ධර්මයන් ඒ ඔක්කොගෙම සිත චංචල වෙනවා. ඒ චංචල වෙන සිත නිසංසල බවට පමුණවන්න පුළුවන් යම් කිසි ධර්මතාවක් වේ නම් ඒකට කියනවා සමාධිය කියලා. ඒ සමාධිය කියන මේ ධර්මය විශේෂයෙන්ම කොටස් කිහිපයකට බෙදෙනවා. පළමුවෙන් හඳුන්වනවා පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය, ධ්‍යාන සමාධිය එවාගේ විපස්සනා සමාධිය, ශනික සමාධිය, ඔයවාගේ නම් රාශියකින් මේ සමාධිය අවස්ථානුකූලව කොටස් වලට බෙදලා දක්වනවා. එයින් පරිකාරම සමාධිය කියන්නේ යම්කිසි භාවනාවක් වැඩිීමේදී ඒ සමාධිය වශයෙන් හිතේ ගතේ තන්පත් බවක් ඇති කරනවා. අපි හිතමු ආනාපාන සතිය වඩන යෝගාවචරයෙක් නම් ධානයේ බාටපත් වෙන්න ඉස්සර උපචාර සමාධිය ලැබෙන්න ඉස්සර කය සැහැල්ලු වෙලා සංසිඳිලා අතපය පවා ඇඟ ඇඟපත පවා නොදැනි අහසේ ඉන්න වගේ දැනීමක් ශාන්ත බවක් ඇති වෙනවා. ඒ වෙලාවට පුදුමාකාර ප්‍රීතියකුත් හිතේ පහළ වෙනවා. ඒ පහළ වෙන ප්‍රීතිමත් වූ සංසිඳුණු අවස්ථාවට කියනවා පරිකාරම සමාධිය කියලා. ඒක මුලින්ම ලැබෙන සමාධි අවස්ථාවක්. ඒ තත්ත්වයාම කිසියම් ඇඟට වේදනාවක් නැහැ. එවාගේ මැස්සෙක් මඳුරෙක්වත් ඇඟට වැහුවට දැනෙන්නේ නැති වෙනවා. වටපිට කිසිම දෙයක් ඇහෙන්නේ පේන්නේ නැතුව යනවා. ඒ වෙලාවට තමන්ගේ හිත තමන්ගේ භාවනා අරමුණේ ශාන්ත තත්ත්වයෙන් පවතිනවා. ඒ පරිකාරම සමාධිය. ඊළඟට තියෙන්නේ උපචාර සමාධිය. උපචාර සමාධිය කියන අවස්ථාව තමයි නීවරණ යටපත් වෙන අවස්ථාව. නීවරණ කියන්නේ ධ්‍යාන සිත ආවරණය කරන ධර්මයි. ඒව පහක් තියෙනවා ප්‍රභේද වශයෙන් අටක් තියෙනවා. කාම ඡන්ද නීවරණී කියන ආශාව. ව්‍යාපාද නීවරණී කියන්නේ හිතේ නුරුස්සන බව, ගැටෙන බව. තීන මිද්ද නීවරණී කියන්නේ හිතේ ඇලිමැලිකම, සිතේ චෛසිකයන්ගේ ඇලිමැලිකම. උද්දච්ච කුච්ච නීවරණී කියන්නේ හිතේ විසිරීම සහ පසුතැවිල්ල. විචිකිච්ඡා නීවරණේ කියන්නේ ඇසිතේ සැකේ සාංකාව. ඔයකට මේකතු වෙනවා අවිද්‍යාව. ඉතින් මේ කියන නීවරණයන් සම්පූර්ණයෙන් යටපත් වෙන උපචාර සමාධියේදී ඒ වෙලාවට අර තමන් වඩන භාවනාව කෙරෙහි කුසල විචාරකය කුසල විචාරය කුසල ප්‍රීතිය කුසල සුඛය කුසල ඒකාග්‍රතාව කියන ගුණාංග පහ ශක්තිමත් වෙනවා ඒ ශක්තිමත් වෙන අවස්ථාවේ ලැබෙන චිත්ත සමාධියද කියනවා උපචාර සමාධිය. ඒකට උපචාර කියන වචනේ හඳුන්වන්නේ අර අර්පණා සමාධි කියන ධානයේට ආසන්න බැවිනුයි. ධානයේට ආසන්න බැවින් ඒකට උපචාර සමාධි කියනවා. දැන් අපි හිතමු ප්‍රථම ධානය ලබන කෙනෙක් නම් ප්‍රථම ධානය ලබනද ආසන්න වේලාවේදී කියනවා චිත්ත වීතියක් ප්‍රථම ධාන චිත්ත වීතියක් තේලියක් පහළ වෙනවා. මනෝද්වාර වර්ජනය කියන ක්‍රියාහිත පහළ වෙන ආවර්ජනාසිත. ඊළඟට පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ නමින් සිත් හතරක් බොහෝ වශයෙන් පහළ වෙනවා. ඔන්න ඔය සිත් හතරේ සතරේ තියෙනවා සමාධි උපචාර සමාධිය. දැන් එතෙන්දී ලැබෙන්නේ ඊළඟට ප්‍රථම ධ්‍යාන අර්පණා සමාධිය. ඒ ප්‍රථම ධ්‍යාන අර්පණා සමාධියට සමීප වූ අර සිත් හතරේ තියෙන ඒකාග්‍රතාවට කියනවා උපචාර සමාධිය. ඒ වැඩි ඒ තත්වයක් තමයි මේ කියන උපචාර සමාධිය. මෙතෙන්දී තියෙන ධානයටපත් වෙන සමීප සිත් හතරක සමාධිය නෙමෙයි එහා සමාන වූ සමාධි ශක්තියක් ඔය ජවන් සිත් එක පහළ වෙනවා. සාමාන්‍යයෙන් ජවන් මනෝද්වාරික ජවන් සිත් වේගයක ජවන් සිත් හතක් තියෙනවා. ඒ හතේම මේ සමාධිය පහළ වෙනවා. ඒ නිසා ඒ සමාධියෙන් ජවන් හිත් හතෙන් පසුව හිත භවංගෙ වැටිලා අයමත් ඒ ජවන් සිත් එහා සමානව පහළ වෙනවා. ඒ විදිහට පේලි පේලි සමාට විනාඩි 45ක් පැයක් පැයකමාරක් දෙකක් ඊටත් වැඩි වේලාවක් හරි ওই සමාධිය පවත්වන්න පුළුවන්. ඒ පවත්වන්න පුළුවන් වන බැවින් ඒ උපචාර සමාධිය ධානයට ආසන්නයි. ඒ විදිහේ උපචාර සමාධියක් මේ උපසමානුස්සති භාවනාවෙන් වැඩෙනවා. හැබැයි මේ භාවනාවෙන් ලැබෙන උපචාර සමාධියේ විදර්ශනාවට පාදක කරගන්නත් පුළුවන්. එතනින් විපස්සනාට හැරිලා විපස්සනා ඥාන වර්ධනය කරලා මඟඵල නිවනට යන්න පුළුවන්. එසේ නැතිනම් මේ උපචාර සමාධිය ලබාගත් උපසමානුස්සති භාවනා යෝගීන් වහන්සේට පුළුවනි ඉතිරි අර්පණා සමාධි වඩන්න. ආනාපාන සතිය, එවාගෙම කායගත සතිය, භ්‍රම විහාර ධ්‍යාන, අර අසුභ ධ්‍යාන, කසින ධ්‍යාන ඔක්කොම වඩන්න පුළුවන්. ඒ මක්නිසාද උපචාර සමාධියෙන් නිවරණ යටපත් වුණා. යටපත් වීම නිසා ඊළඟට සමත භාවනාවකින් අෂ්ට සමාපatti දක්වාම යන්න පුළුවන්. ඒවා පදනම් කරගෙන රූපාචර ධානයේ තනතුරු විපස්සනාව හෝ අරූප ධානයේ තනතුරු විපස්සනාව හෝ උපචාර සමාධියේ විපස්සනාවට හෝ විපස්සනා භාවනාවට යොමු වෙන්න පුළුවන්. දැන් මේ සමත භාවනාවෙන් කෙරෙන්නේම චිත්ත සමාධිය ඇති කර ගැනීමමනේ විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ පරමාර්ථ ධර්මයන් අරමුණු කොට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන වශයෙන් නාම රූපයන් වෙන් කරලා දැනගෙන ත්‍රි ලක්ෂණ විපස්සනාවෙන් අර විසුද්ධි හත වැඩි දියුණු කිරීමයි. ඒ නිසා දැන් මේ කියන උපසමානුස්සති භාවනාවෙන් ලැබෙන විශේෂ සමාධිය තමයි උපචාර සමාධිය. ඒ කණිකොස් චිත්ත භාවනාවට ප්‍රඥා භාවනාවක නිදර්ශනාවටත් පාදක වෙන බව අපි කරුණාවෙන් අදහස් කරනවා. ස්වාමීන් වහන්ස උපසමානුස්සති භාවනාවට ඇති බාධක මොනවාද? ජයගන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන්න. සෑම භාවනාවකටම බාධකක් තියෙනවා. ඒවෙන් ජය ගැනීමේ උපාය මාර්ගයක් තියෙනවා. සෑම භාවනාවකටම බාධක තමයි මේ නීවරණ පහ. බොහෝසේ නීවරණයන්ට හිත නැඹුරු වීම නිසා <clears throat> භාවනා පිරිහෙනවා. කාමච්ඡන්ද නීවරණේ කියන්නේ දැන් සංසාරය පුරුදු වෙලා තියෙන අපට හැම දෙයක් සුබ වශයෙන් බලන්නයි. ඕනෑම දෙයක් සුබ වශයෙන් බැලීමෙන් ඇලෙන එක තමයි මේ සිරිත මේ කාමච්ඡන්ද කියන නීවරණේ ස්වභාවය. ඔයක බොහෝ සෙයින් සිතේ බලපාන දෙයක්. මොකද කාරණේ මාර්ගඵල නිවන් නොලැබුව කෙනෙකුගේ හිතේ නිතර අනුශේධ ධර්මයන් නැගිටිනවා. අනුශේධ කියලා જાතියක් තියෙනවානේ හතක්ම කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, භවරාගානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය ආදී වශයෙන් ඒවා හරියට නිදාගත්ත සර්පයන් වාගේ. නිදාගත්ත සර්පයන් වාගේ තියෙන මේ අනුශ්‍යති හතෙන් මුලටම තියෙන්නේ කාමරාගානුසය. ඒ කියන්නේ මේක මේ ප්‍රේමනාප දේවල් සුභ වශයෙන් අරගෙන ඇලෙන ස්වභාවය. දැන් අපි හිතමු භාවනා වඩමින් ඉඳලා වටපිටා බලනකොට තමන්ගේ ප්‍රේමනාප දෙයක් දැක්කාම ඒකේ සුබතාවයන් මෙනෙහි කරනවා. හරි ලස්සනයිනේ, හරි හොඳයිනේ, යහපතයිනේ. බොහොම වාසනාවයිනේ. ඕවා හිතෙන අන්නේතවට කාමරාගානුසේ නැගිට්ටා. ඉතින් ඒවා ලේනවා. ඒවා තියෙන අනිච්චතාව, දුක්ඛතාව, අනාත්මතාව, අසුභතාව වැටෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒවා ඇලෙනවා. ඇලීම නිසා අන්න මේ ධානයේට මේ භාවනාවට පිරීමක් ඇති වෙනවා. තවත් මොහේ අතරතුර දේශය ඔය කියන්නේ මේ පටිඝානුසය කියන අනුසයක් තියෙන නිසා සමාවයට Taman නුරුස්සන දෙයක් දැක්කා. එහෙම නැත්නම් Tamanට පසමිතුරුකම් කරන අයිතවත් කෙනෙක් දැක එක පාට මිත ගැටෙනවා. හිත ගැටලා මෙන්න මෙන්න මහා සතුරෙක් ඉන්නවා මහා උපවකාරයෙක් ඉන්නවා ආදි වශයෙන් ඔහු ගැන හිතේ ඇති වෙනවා පටිඝසිත. ඒ පටිඝසිත ඇතිවීම නිසා නීවරණ බහුල වෙනවා. අන්තිමේදී නීවරයන්ට වසඟ වීමෙන් තමාගේ ධ්‍යානය පිරිහෙනවා. ඔය වාගේ තමයි ඔය අලසකම හිතේ අලසකම ඡායසුඛයන් අලසකම කියන්නේ තීන මිද්ද දෙක. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියන දෙකත්. උද්දච්ච කියන්නේ හැම වෙලාවෙම හිත භ්‍රාන්ත වෙනවා. මේ චලනය වෙනවා නැත්නම් ඔය කර්මණු හිත දෝනාපන්න කිසිම අරමුණක් නැතුව හිත විසිරී යනවා. හරියට ගහක් මුදුනේ බැඳපු කොඩියක් වගේ නිතරම සැලෙනවා. හරියට ගල්තල මේ ජලතලාවකට ගල් කැටයක් එහෙම නැත්නම් ලේ දණ්ඩක් ගැහුවා මේ ජලය චංචල වෙන්න වගේ හිත චංචල වෙනවා. ඒ වගේම අලු ගොඩකට <clears throat> ගහපු ගල් කැටේ නිසා අලු විසිරී යනවා වගේ හිත විසිරී යනවා. කළ අකුසල් ගැන නොකළ කුසල් ගැන පසුතැවිලා තියෙන මේ ඔක්කොම බාධක. ඒ වගේම විචිකිච්ඡාව කියන්නේ දැන් මේ භාවනාව කරන බොහෝ දෙනාට එක පාට හිත සමාධිය ලැබෙන්නේ නැහැ. බොහෝ දවසක් පල්ලත් හිත සමාධිය නොලැබෙන කොට හිතන මේක වැරදිද? මේක හරියද? මේ මාර්ගයේ මේකෙන් ප්‍රතිඵල ලැබෙයිද? මේක බුද්ධ දේශනාවක්ද? පස්සේ හදාගත්ත එකක්ද? ඔය වගේ සිතිවිලි ඇවිල්ලා හිතේ අඳුරු කරනවා. ඒකට කියන්නේ විශේෂිච්ඡාව. මෙන්න මේ කියන නීවරණ පහ අපේ මේ භාවනාවට අතිශයින්ම බාධකයි. මේවා නිසා ලැබිච්ච සමාධිය පවා පිරිහෙනවා. නොලැබිච්ච සමාධිය ලැබෙන්නේ නැතිව යනවා. එනිසා මේකට තියෙන ප්‍රධානම කාරණේ වශයෙන් ওই නීවරණයන්ගේ බාධකات තේරුම් ගන්නට ඕනේ. ඒවා තමයි මනෝ භාවනාවට ගැටළු හැටියට හඳුන්වන්නේ මනෝ ගැටළු හැටියට. තවත් ඉතින් ඕකට අර අවිජ්ජා ව්‍යාපාද ක්‍රෝධ උපනා මක්ඛපලාසානි බොහෝ උපක්ලේශයන් එකතු වෙනවා. ඉතින් ඒවාට වසඟ වෙන යෝගාවචරය පිරිහෙනවා. එනිසා සාරවත්යන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ මේ භාවනාව කරන වේලාවේ භාවනාව නොකරන වේලාවේදී ඔය කියන නීවරණයන් හිතට ඇති නොවන හැටියට නිරන්තරයෙන් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නටයි කියන්නේ. යෝනිසෝ මනසිකාරය අපිටාම අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇහත් ලැබෙන හැම දෙයක් ගැනම නුවණින් කල්පනා කරනවා. කනට ඇහෙන සෑම ශබ්දයක් ගැන, ගඳ සුවඳක් ගැන, රස නීරසක් ගැන, ස්පර්ශයක් ගැන, හිතවිලි මාත්‍ර ගැන ඒ හැම දෙයක්ම ඒවැයි තියෙන අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාව, අසුභතාව මෙනෙහි කරන්නට පුරුදු වෙනවා. එසේ පුරුදු වීමේදී එක්කෝ මෛත්‍රී භාවනා වශයෙන්, එක්ක කරුණා භාවනා වශයෙන්, මුදිතා භාවනා වශයෙන්, උපේක්ඛා භාවනා වශයෙන් මෙනෙහි කරනවා. ඒ විදිහට යම් කිසි කුසල් අරමුණක්ම හිතේ පුරුදු කිරීම නිසා යෝනිසෝ මනසිකාරයේ නිසා අර නීවරණ කියන මේ බාධකයන් අපේ හිතට ඇතුල් වෙන්නේ නැහැ. ඒ වායින් අපේ සිත නිදහස් වෙනවා. නිදහස් වීම නිසා අපේ වඩන භාවනාව නැවත නැවත දියුණු කරගන්න එක ලොකු අනුබලයක් ලැබෙනවා. මෙන්න මෙහෙම තමයි දැන් අපේ නිදහස් මේ නිදර්ශනයක් දක්වනවා නම් ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ මේ අලුත පැවිදි වෙච්ච වංගේ සහ ආමුදුරෝගයා රාජගෙදරේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේට ආරාධනී තිබුණේ රජගෙදරට වඩින්න ධර්මානුශාසනාවක් රජුරවන්ට බිසෝවරුන් දාගන්න. ඒකට දෙවන්නේ කැළියේ මේ වංගේශ ස්වාමීන් වහන්සේ පිටුපසින් එකතු වුණා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම ගැඹුරු නුවණ ඇති උත්මයේ උන්වහන්සේ ත්‍රිපිටක ධාරේ ධර්ම භාණ්ඩාගාරික උත්මයෙක් උන්වහන්සේක පාට කෙලෙස් පාල කරගන්න දෙන්නේ නැහැ හිතට. ධර්ම මානසිකාරයෙන් ඉන්නේ. අර රාජ මහේසිකාවරු දෙවඟනන් වාගේ ලස්සනට ඇඳ පැනදගෙන ඇවිල්ලා ඉතින් වැඳලා වාඩි වුණාන් පස්සේ අර කියන මේ දෙවෙනි ස්වාමින් වහන්සේ වංගීෂ ස්වාමින් වහන්සේ මේ ගැන මේ බැලුවා මේ ස්වාමීන් විසෝවරු ඉන්න ආකාරය ඇඳ පැනද දේවල් ගැන දැක්ක ගමන් හිත වාසී වුණා වාසී විලා යටපත් වෙලා තිබුණු අර කාමච්ඡන්දේ පුදුම විදියට හිතට පැන නැගිලා කාශිත දැවෙන්න ගත්තා පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මගේ සිතේ කාම රාගයෙන් දැවෙනවා ස්වාමීනි මාව නිවන දාන්න කියලා. මට පිහිට වෙන්න කියලා. ඒ වගාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සන උපදේශයක් දුන්නා. ඒ ලැබෙන ආරමුණ අසුභ වශයෙන් බලන්න, අසුභ වශයෙන් බලන්න, සත්පුද්ගල වශයෙන් බලන්න එපා. අනාත්ම වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. සියලු සංස්කාරයන් අනාත්ම වශයෙන් බලන් ආදී වශයෙන් අසුභ සංඥා අනාත්ම සංඥා මෙනෙහි කරන්න උපදෙස් දුන්නා. ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේගේ හිත නීවරණ යටපත් කරගන්න සමර්ථ වුණා. පසු වැඩි දවසක් ගියේ නෑ තව කෙලෙස් නිසා රහත් වුණා. මේ වාගේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ තියෙන්නට ඕනේ තමන්ගේ හිතේ යම්කිසි උපක්ලේශයක් පැනනංගා නම් ඒකෙන් ජය ගන්න උපදෙස් ලබන්න. එන්න මේ විදිහට මේ මාර්ග බාධකයන්ගෙන් නැගිටීම ගැන අපි දැනගෙන තියෙන්නට ඕනේ. යෝනිසෝ මානසිකාරී තාම වැදගත් වෙන හැම වෙලාවෙම තමන්ගේ සිත කෙලෙසුන්ගේ යටන වෙන හැටියට ආරක්ෂා කර ගැනීම පිණිස. අවසරයි ස්වාමීන් වහන්සේ උපසමානුස්සති භාවනාව විදර්ශනාවට පාදක කරන්නේ කෙසේද? උපසමානුස්සති භාවනාව විපස්සනාට හරවන ක්‍රම තුනක් තියෙනවා. උපසමානුස්සති භාවනාවෙන් තමාගේ සංකාණයෙහි ඒ නිවනේ ගුණ මෙනෙහි කරලා මෙනෙහි කරලා බොහෝ වාරයක් මෙනෙහි කිරීමෙන් යම්බඳු චිත්ත සමාධියක් ලැබෙනවා උපචාර සමාධිය. ඒ උපචාර සමාධිය පදනම් කරගෙන විපස්සනාවට හැරෙන්න පුළුවන් එකක්. දොරටුවක්. ඒ කියන්නේ <clears throat> උපසමානුස්සතිය ලැබීමෙන්ද හිතේ ආලෝකයක් පහළ වෙනවා. ඒ සමාධි ආලෝකය අපට පිහිට වෙන විපස්සනාවට හැරෙන්නේ. හැබැයි ඒක මේ අර්පණා සමාධියකින් ලැබෙන ආලෝකයේ තරම් ප්‍රබල නැහැ. ඒ මොකද චිත්ත වීතියෙන් චිත්ත වීතියට ආලෝකයේ බිඳි බිඳි යන්නේ. ඒ නිසා උන්වහන්සේට පුළුවන් ඒ ශෙනික සමාධිය තුළින් විපස්සනාවට හැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ශරීරයේ සතර මහා ධාතුන් වෙන් කර ගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර. මේ හතරේ ලක්ෂණ 12ක් තියෙනවා. ඒ ලක්ෂණ එකින් එකට මේ ශරීරය පිහිටා තියෙන ආකාරය බලනවා. ඒවා මනාව මනේ බලාගෙන යනකොට තවදුරට ඒ අතරතුර තියෙන වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදා රූප හතරක් දකින්න පුළුවන් වෙනවා. මේවා සුතිමේ වශයෙන් දැකලා නෙමෙයි අර ආලෝකයෙන් දැක ගන්න හැකි වෙනවා. අර සමාධිය තුළ තිබුණා වූ ආලෝකය දැන් විපස්සනාවට හැරෙනකොට ඒක විපස්සනා ඥාන ආලෝකයක් වෙනවා. ඒ ඥාන ආලෝකයෙන් මේ සුද්ධාෂ්ටක රූපේ නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන අට තෝරා ගන්නවා දක දැක ගන්නවා. ඊට පස්සේ ඉතින් දොරටු වශයෙන් උරුද වස්තුවේ චක්කු වස්තුවේ සෝත වස්තුවේ ගාන වස්තුවේ ජීව වස්තුවේ කාය වස්තුවේ තියෙන රූප කලාප වෙන් කර ගන්න බලනවා. ඊළඟට කාමයේ කර්ම සමුත්තා රූප කලාප එක ශරීරයක වර්ග 8ක් තියෙනවා. ඒ 8ම තෝරා ගන්නවා. චිත්ත සමුත්තා රූප කලාප 8ක් තියෙනවා. 8ම තෝරා ගන්නවා. ඍතු සමුත්තානික රූප කලාප 4ක් තියෙනවා. ආහාර සමුත්තා රූප කලාප 2ක් තියෙනවා. ඒ සියල්ලම තෝරා ගන්නවා. එයා තමන්ගේ ශරීරගත රූප සියල්ලම සොයා ගන්නවා. තවත් දුරට මේ සමාධි ආලෝකය අනවත නැවත අලුත් වැඩියා කරගෙන විපස්සනා ඥාන ආලෝකයෙන් තමන්ගේ පරිහරණය කරන දේවල් වල රූප කලාප බලනවා. තමන් ඇඳි වස්ත්‍ර චීවර ආදී රූප කලාප බලනවා. වාඩිලා ඉන්න ආසනයේ රූප කලාප බලනවා. තමන් ඉන්න කුටියේ නැත්නම් සේනාසනයේ රූප කලාප බලනවා. අවට පරිසරයේ තියෙන ගස්වැල් වල රූප කලාප බලනවා. මෙසේ අවිඥානික රූප කලාපත් සොයාගෙන ඊළඟට සත්‍ය කුජල සංකානගත රූප කලාපක් තමාගේ හා සමාන කොට අනුමාන වශයෙන් දැක ගන්නවා. මේ මජ්ජත් බහිද්දා රූප කලාප සියල්ල සොයාගෙන ඊළඟට නාම ධර්මයන් ගැන හිත යොමු කරනවා. අර සමාධි ආලෝකයේ නැවත හෘද වස්තුවට යොමු කරලා තමා ලබාගත් මේ උපචාර සමාධිය තුළ තියෙන චිත්තචෛතසික ධර්මයන් ටික බලනවා. මේ උපචාර සමාධිය තුළ තියෙනවා චිත්තචෛතසික ධර්ම 34ක්. ඒ 34 වින් කර ගන්නවා. ඊළඟට තමන්ගේ ජීවිතය තුළ මෙතෙක් කල සිදු වෙච්ච කුසල ධර්මයන් මෙනෙහි කරනවා මනෝද්වාරික කුසල ධර්මයන් චක්ෂුද්වාරික කුසල ධර්මයන් ආදි වශයෙන් හැම දොරටුවකින්ම පහළ කරගත් කුසල ධර්මයන් ඒවා නැවත නැවත අලුත් වැඩියා කරගත් හැටියට බලනවා ඒ වගේම අකුසල චිත්ත ඡායසික ධ්‍යාන ධර්මයන්ද බලනවා තමා නොලැබූ ධ්‍යාන චිත්ත ඡායසික ධර්මයන්ද බලනවා ඊළඟට බාහිර සත්ත්ව සංකාන තුළ චිත්තචෛසික ධර්මයන් බලනවා. මේ මධ්‍යස්ථ බහිද්දා චිත්තචෛසික ධර්මයන් සොයාගෙන ඊළඟට රූප ධර්මයන්ගේ නාම ධර්මයන්ගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන ප්‍රදක්ඛාන කියන මේ ලක්ෂණ හතර හොයා ගන්නවා. එකක් එකක් ගානේ බලනවා. ඊළාට මේ නාම රූප දෙකේ හේතු ටික හොයනවා විපස්සනා ඥාන වශයෙන්. විපස්සනා ඥාන වශයෙන් පටිච්චසමුපාදයට අනුව හේතුඵල සම්බන්ධතාව සොයාගෙන ඊට පස්සේ සම්මර්ෂණ ඥානයට බහිනවා. නාම රූප සම්මර්ෂණය කරනවා විපස්සනා වශයෙන් 40 ආකාරයකට. මේ සමසත්ලෙස් කර්මස්ථාන මේ සමසත්ලෙස් මේ ආකාරයට විපස්සනාව ළඟගෙන යනකොට තමයි උද්‍යාවේ ඥාන පහළ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉන් එහාට ඥාන භාවනාව ගුරු උපදේශ අනුව පවත්වා ගන්න සමර්ථ වෙනවා. ඊළඟට ධාන බාටපත් වුණා නම් යම් කිසි දෙයකින් උපචාර සමාධියෙන් ගිහිල්ලා වෙනත් ධානයේ සියන් ධාන භාවනාවකින් රූප ධාන හතරම හෝ ලබා ගන්නනම් එක එක ධානයක තුලින් ඒ ලබාගත් ආලෝකයෙන් විපස්සනාවට හැරෙන්න පුළුවන්. තවදුරට අෂ්ට සමාපත්තිය ලබා ගත්තා නම් මේ භාවනා පදනම් කරගෙන ඒ අෂ්ට සමාපත්තියට අනුපූ අනුතුරුව විපස්සනාවට හැරිලා ඒ විපස්සනාවෙන් තමාගේ මේ විපස්සනා ඥාන වේති දිනු කරගන්න පුළුවන්. මේ නිසා මේ උපසමානුස්සති භාවනා පදනම් කරගෙන උපචාර සමාධියෙන් විපස්සනාට ඇතුළු වීම උපචාර සමාධියට ඉහළ රූප ධානය ලබාගෙන විපස්සනාට හැරීම එහෙම නැත්නම් අරූප ධානය වලටපත් වෙලා ඒ විපස්සනාට හැරීම කියන ආකාර තුනින්වත් පුළුවනි මේ විපස්සනාට පදනම් කරගන්නට. ඒ හැම දෙයකටම මූල හේතුයේ උපසමානුසති භාවනාවයි. නිසා උපසමානුසති භාවනාව කියන මේ උත්තරීතර ගුණස් ගුණ භාවනාව මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ඥාන වැඩෙන සුවසේ නින්දයන් සුවසේ අවදි වෙන නපුරු සේන නොපෙන දෙවියන් ප්‍රිය දෙවියන් මනුෂ්‍යයන්ද ප්‍රිය වෙන අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙන එවාගේම සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාද ප්‍රිය වෙන ශාන්ත සිතක් ශාන්ත මේ දසක් ඇති බාටපත් වෙන උසස් සමාධියක් බැවින් මේ භාවනාව වඩලා තම තමා බලාපොරොත්තු වන සමාධි ඥාන ඒ වගේම අභිඥා බල විපස්සනා ඥාන මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිස අදිෂ්ඨාන සබා ගන්නා ලෙස අපි සෑම දිනා වෙත කරුණාවෙන් ආශිර්වාද පූර්වංගම ආරාධනා කරනවා සෑම දිනාට පෙරුවන් සරණයි මෙතෙක් වේලා අපි සීල දෙනා බොහෝම සංසුන්ව මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවක් සම්බන්ධව මේ භාවනාට අදාළ උපසමානුස්සතිය ගැන සාකච්ඡා කළා. ඒ සම්බන්ධතා ගැඹුරු දේවල් අනන්ත අහන්න තියෙනවා. ඒවා තවත් ධර්මදර විනීදර භාවනා කමඨාන් වන්නේ කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කරමින් ආબોධ ඥානෙ දිනු කර ගැනීමට අදිෂ්ඨාන කරමු මෙතෙක් කියලා අප විසින් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ ශාන්ත නිර්වාණය සාක්ෂාත් කළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ දේපා මුල බුද්ධ පූජාවක් එවාගෙම මේ බවටපත් වේවා ධර්ම පූජාවක් සංඝගත පූජාවක් බවටපත් වේවා මේ කුසල් දෙලෙන් අපි සෑම දිනාට මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්ම භාවයේ ජයගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආબોධ කළ පරම ශාන්ත සැපේ වූ අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු සෑම දිනකට පෙරවන් සරණයි